නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස මේ උදෑසනම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෛත්‍රී භාවනාව තුළින් නිරෝගිමත්කම පිළිබඳ ධර්මතාවය මෛත්‍රී භාවනා වඩන භාවනා යෝගියා කායික වශයෙන් මානසික වශයෙන් ගොඩාක් නිරෝගිමත් කෙනෙක් බවට පත් වෙනවා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා කියන මේ මෛත්‍රී වාක්‍ය සජ්ජායනා කරනකොට මේ සජ්ජායනා කරන සත්වයා නිරෝගිමත්කම ලබන්නේ කොහොමද? සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තුලින් එයා විවේක සුවයටපත් වෙන්නේ කොහොමද කියන කාරණා තමයි අද අපගේ විශේෂ සාකච්ඡා අරමුණ. අපි දන්නවා තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යය වෙනුවෙන් යම් කිසි දෙයක් දේශනා කළා නම් ඒ දේශනා කරන්නේ ඒ ලෝක සත්‍යයගේ විමුක්තිය පිණිස පමණයි. එනම් සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියන ධර්මතාවය තුළින් තථාගතයන් වහන්සේ දැනට මේ ලෝක සත්‍යය තුළ පවතින කෙලෙස් රෝගී තත්ත්ව තුනකට ප්‍රතිකාර කරනු ලබනවා. ඒ තමයි ලෝභයට, ద్వේෂයට, මෝහයට තථාගතයන් වහන්සේ දෙන ප්‍රතිකර්මයක් එහෙම නැත්නම් බේසජ්ජයක් තමයි මේ සුවපත් භාවය, නිදුක් භාවය, නිරෝගී භාවය කියලා කියන්නේ. අපි දන්නවා සුවපත් වෙනවයි කියලා කියන්නේ අපි මේ සියලෝම දේවල් වලින් නිදහස් වෙලා සම්මා දුක්තියේ ඉන්නවනම් මේ සෑම නාම රූප සංඥා සංස්කාර ධර්ම වලින් නිදහස් වෙලා ලෝකෝත්තරව අපි ජීවත් වෙනවා නම් එයා තමයි ගොඩාක් සුවසේ ඉන්න කට්ටිය. එහෙනම් තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අපට පෑදිලිව පේන කාරණාවක් තමයි යම්කිසි කෙනෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් එයා තපස් ජීවිතයක් ගත කරනවා නම් එයා තමයි ගොඩාක් සුවසේ ජීවත් වෙන කෙනා බවට පත් වෙන්නේ. එහෙනම් අපි ලබාපු මිනිස්සුත් භවයේ තුල සම්මා දුට්ඨියේ ඉඳගෙන සෑම සංඥා සංස්කාර ධර්මයක්ම නිරෝධ කරගෙන අපි ජීවත් වෙනවා නම් එයා සුවසේ ඉන්නවා. එහෙනම් මෝහයෙන් නිදහස් වෙලා කුමක්ද එයා නිදහස් වෙච්ච මෝහය කියලා බලනකොට එයා මේ හැම දෙය තුලින්ම සම්මා දිට්ඨිය දකිනවා සම්මා දිට්ඨිය තමයි අමෝහය බවට පත් උනේ. එහෙනම් අපි මේ ලෝකයේ හැම දෙයක්ම द्वेष සාගත විදියට, වෛර සාගත විදියට දකිනකොට අපේ සිත කැළඹිලා, දුස්ය වෙලා, අපිරිසිදු වෙලා. එහෙනම් මේ විදියට අපි මේ ලෝකයේ හැම දෙයක්ම ගනුදෙනු කරනවා. ඒ ගනුදෙනු තුලින් අපට විශාල වශයෙන් තරහ ඇති වෙන කැළඹිච්ච ස්වභාවල් අටගන්නා වූ අවස්ථා අනන්තයි අප්‍රමාණයි. තථාගතයන් වහන්සේ දේශනා කරනවා මේ द्वේෂය වෛරය කියන එක තමයි අපට දුක කියන ධර්මතාවයට මුල. ඇයි අපි තරහා ගන්න හැම මොහොතෙම ගැටීමක් ඇති වෙනවා. ගැටීම තුළ තමයි වේදනාව පවතින්නේ. එනම් නිදුක් වේවා කියලා කියන මේ ධර්මතාවය තුළින් මේ මෛත්‍රී තථාගත වාක්‍ය තුළින් අපට අද්වේෂය කියන ධර්මතාවය නිර්මාණය කරගන්න පුළුවන්. එහෙනම් द्वේෂය නැති කරන මෛත්‍රී වාක්‍යය තමයි මේ නිදුක් වේවා කියන පටිසෝතගාමි ප්‍රතිවිරුද්ධ වාක්‍යය. එහෙනම් අපට කායික වශයෙන් මානසික වශයෙන් දුක පැමිණෙනා වූ සියලෝම द्वේෂසාගත වෛරසාගත දේවල් අයින් කරන බේසජ්ජයක් බවට නිදුක්භාවයපත් වුණා. ඒ විතරක් නෙමෙයි අපි නිරෝගී භාවය කියලා කියන්නේ මොනවද? මානසික නිරෝගී භාවය, කායික නිරෝගී භාවය. එහෙනම් කායික හා මානසික නිරෝගීකම ඇති වෙන්න අපි මොනවද කරන්න ඕනේ? අපේ පුතුජන ස්වභාවයෙන් අපි අසනීප වලටපත් වෙනවා. ಗುಣධර්ම පිරියනවායි කියලා කියන්නේ එයා මානසික ලෙඩෙක්. ಗುಣධර්ම අඩු වෙනවායි කියලා කියන්නේ එයා රෝගාතුර වෙච්ච කෙනෙක්. ಗುಣධර්ම පිරීලා කියලා කියන්නේ එයා ඔත්පල වෙලා රෝගල්ගත වෙච්ච කෙනෙක්. එනම් මේ ಗುಣධර්ම මත තමයි එයා පුතඥයාද එයා සම්මා දුට්ඨියේ ඉන්න ආර්ය ශ්‍රාවකයාද කියන එක තීරණය වෙන්නේ. එනම් මේ ලෝකේ මේ දේවල් මගේ, ආවලා මගේ, ආවල් ඉඩම මගේ, මේ මේ ඇඳුම් මගේ කියලා යම් කිසි කෙනෙක් ලෝභයෙන් මේ දේවල් අල්ලාගෙන ඉන්නවද ඒ ලෝභයෙන් අල්ලාගෙන ඉන්න තාක්කල් පෘථග්ජන ස්වභාවය එයා තුල රජ කරනවා. සබ්බේ පෘථග්ජන උම්මත්තක. එහෙනම් මේ පෘථග්ජන ස්වභාවය පවතින තාක්කල් ඒ හැමෝම මානසිකව කායිකව රෝගාතුර වෙලා ලෙඩු වෙලා එහෙනම් නිරෝගීභාවය කියලා කියන්නේ මොනවද මේ ලෝභයට දෙන බේසජ්‍ය පරිකාරං එහෙනම් අපි මේ මානසිකව අල්ලාගෙන ඉන්නවා මේ මේ දේවල් මටයි අයිති මේ මේ පුද්ගලයෝ මටයි අයිති මේ මේ ඉඩම් මටයි අයිති මේ බඩු මුට්ටුවල ඉනිකාරත්වය මගේ කියලා එහෙනම් මානසිකව අපි ලෙඩ වෙලා ඒ වගේම කායික වශයෙන් මේ දේවල් මගේ කෑමට මේ දේවල් මගේ ඇඳුමට මේ දේවල් මගේ විවේකයට මේ දේවල් මගේ ජීවත් වීමට මේ දේවල් මගේ පරිහරණයට කියලා භෞතිකව අපි ගොඩාක් දේවල් අල්ලාගෙන ඉන්නවා ඒ නිසා අපි භෞතික වශයෙන් උත් ලෙඩ වෙලා කලබල වෙලා එහෙනම් කායික වශයෙන් ලෙඩ රෝග හැම දෙයක්ම මේ ලෝභය කියන ධර්මතාවයේ මත තීරණය වෙන එකක්. කල්පනා කරලා බලන්න මගේ මගේ කියලා ගොඩාක් දේවල් කෑවාම එයාගේ ආමාශයේ ප්‍රමාණය 4න් 3ක් වෙන්නට ඕනේ. ඒ 4න් 3ට වඩා කෑම ගත්තාම ජීර්ණය කරන්න ආහාර පද්ධතියට හරි අමාරුවක් ඇති වෙනවා. එහෙනම් අජීර්ණ වෙච්ච ආහාර ශරීරගත වුණාම ඉන්සුලින් ලැබෙන්නේ නැහැ. දියවැඩියා රෝගය ඇති වෙනවා. ජීර්ණ කරගන්න බැරුව කය ගොඩාක් වේසෙනවා. ඒ නිසා කයේ රුධිර පීඩනය වැඩි වෙනවා. ජීර්ණය කරගන්න ගොඩාක් අපහසු වෙනවා. ඒ නිසා කෑම ටික ආමාශයෙන් මිදෙනවා. ඒ නිසා කොලෙස්ටරෝල් ඇති වෙනවා. ජීර්ණය කරගන්න අපහසු වෙනවා. කයේ මාංශය වැඩි වෙනවා. තරබාරුකම වැඩි වෙනවා. ජීර්ණය කරන්න බැරි වෙනවා. කයේ වේස ඇති වෙනවා. ඒ නිසා මස් පිඩුවල ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා. මුළු සර්වාංගෙම අන්දිවල මස්පිඩුවල කැක්කුම් වේදනාට ගන්නවා. බලන්න මේ ආහාර වේල ටිකක් වැඩි වුණාම මේ ජීවියාට මොනතරම් ලෙඩ රෝග ඇති වෙනවද කියලා. ස්නායුවල වේදනා, අස්තිවල වේදනා, මස්පිඩුවල වේදනා, ඉන්ද්‍රිය වේදනා, කායික වේදනා, මානසික වේදනා කියන දැනට පවතිනා වූ සියලෝම ලෙඩ රෝගවල ඉමිකාරත්වය ලබනවා. එහෙනම් මේක රසයි මේක රසයි කියලා ලෝභයෙන් කන්න කන්න එයා විශාල වශයෙන් අසනීප මිනිසෙක් බවට පත් වෙනවා. එහෙනම් ලෝභය මේ ලෝකයේ නිස්පාදනය කරන්නේ රෝගය. එහෙනම් ලෝභය නිසා සියල්ලෝ රෝගාතුර වෙති කියන ධම්මපදයට අනුව බලනකොට තථාගතයන් වහන්සේ නිරෝගී වේවා කියලා මෛත්‍රී වාක්‍යයක් දේශනා කරනවා නම් ඒක තුළින් ලෝභය නැති කරගන්න ලෝභය කියන අසනීපයට ප්‍රතිකාරයක් තමයි කරන්නේ. එහෙනම් මේ ලෝභය කරනකොටගෙන අපි හැම දෙයක්ම අල්ලාගෙන ඉන්නවා මගේ මගේ කියලා අල්ලාගෙන ඉන්නවා ඒවා නඩත්තු කරන්න වෙන මානසිය දිහා බලනකොට අපි හැමෝම අදිරුදිර පීඩණය වෙලා නිින්දක් නෑ මේ හොරකම් කරගෙන යයි විවේකයක් නෑ මේවා මට හයිමි වෙයි කියලා නිදි මරලා වේසලා විශාල වශයෙන් දුකට කරදරයටපත් වෙලා එයාගේ ස්නායු දුර්වල වෙලා කල්පනාව අඩු වෙලා අකාලේ මරණයටපත් වෙනවා. එහෙනම් බලන්න අපගේ ප්‍රාණය පව අපට අහිමි වෙනවා මේ කායික මානසික ප්‍රශ්න නිසා. අද ගොඩාක් ලෙඩ රෝග වලට බේසජ්ජයක් වශයෙන් වෛද්‍යවරු උපදෙස් දෙන්නේ මානසික සුවේ තියෙනවා නම් සිත හොඳට පිරිසිදුව සෑල්ලුව තියාගන්නවා නම් මේවා නිකම්ම සනීප වෙනවයි කියලා. එහෙනම් සිතේ ක්‍රියාකාරීත්වය මේ සියලෝම අසනීප වලට ප්‍රශ්නයක් වෙලා නම් මේ සිතේ ක්‍රියාකාරීත්වයට බලපාන්නේ ලෝභ දේශ මොහනං මේ තුන අයින් කරා කියන්නේ එයා තරම් නිරෝගිමත් කෙනෙක් නේ නෑ. එහෙනම් රාතන් වහන්සේලා තරම් නිරෝගිමත් කෙනෙක් නෑ. තථාගතයන් වහන්සේ තරම් මේ ලෝකයේම නිරෝගිමත් වෙච්ච කෙනෙක් නෑ. එහෙනම් අපටත් පුළුවන් මේ ලෝභ දේශ මොහ කින අකුසල මූලයෝ සුවපත් කරලා නිරෝගිමත් කරලා ආරෝග්‍ය පරමාලාභා කියන ධම්මපදයට නිකම් කියන්නේ අද අපි කල්පනා කරගෙන නිදි මරාගෙන ඉන්නවා මොකද්ද ප්‍රශ්නය මානසික යමක් අල්ලාගෙන පොරබදින නිසා අද අපි කලබල වෙලා ඒට මෙට දුවනවා කඩියා වාගේ මොකද්ද ප්‍රශ්නය කායිකව මොනවද පටලාගෙන කලබල වෙලා එහෙනම් කායික ප්‍රශ්න මානසික ප්‍රශ්න ලෝභ දේශ මෝහ වලින් ඇතිවෙනා වූ දේවල් තාපසයා තපස් රකින්න නැතුව අනවශ්‍ය වැඩ කරන්න ගියාම එයා භෞතිකයට මුලා වෙනවා මෝහය ඇති වෙලා එහෙනම් මේ දේව මම කරනවා මාන්සි වෙලා කරනවා කවුරුත් මට උදව් කරන්නේ පීට වෙන්නේ ආක බලාගෙන යනවා ಗುಣධර්ම මොකවත් නැහැ කියලා එයා කොඳුරනවායි කියලා කියන්නේ සිතින් විවේචනේ නිନ୍ଦා අපාස කරනවායි කියලා කියන්නේ එයා द्वේෂයේ වඩනවා ඒ විතරක් නෙමෙයි මේක මමයි ඇදුවේ මේක මමයි නිර්මාණය කළේ මේ මේ දේවල් මා විසින් කරන ලද්දක් කියන මාන්නය හදන තුලින් එයා ලෝභකමක් හදනවා ගෞරවය කියන ලෝභය නිර්මාණය කරනවා සමකමේ වටිනාකමේ නිර්මාණය කරනවා. එහෙනම් ලෝභය, ද්වේෂය, මෝහය වඩනවායි කියලා කියන්නේ එයා මේ ලෝකේ ගොඩාක් අසනීපයටපත් වෙච්ච සියලෝම ආර්ය සංඝයාගෙන් උපදේශ ආවාද අනුශාසනා ලැබිය යුතු රෝගාතුර වෙච්ච කෙනෙක් වටපත් වෙනවා. එහෙනම් දකින දකින තැනේ, පේන පේන තැනේ, හමු වෙන හමු වෙන මොහොතේ එයාට උපදෙස් දෙන්න වෙනවා, ආවාද අනුශාසනා දෙන්න වෙනවා. තරවටුකම් දෙන්න වෙනවා විනය කර්ම කරන්න සිද්ධ වෙනවා හේතුව එයාගේ චර්යාව ලෝභ දේශමෝ වඩන නිසා ඒක සාසනයටත් එයාගේ පුද්ගලික ජීවිතයටත් මේ මිනිස් සංගතියටම ලොකු ප්‍රශ්නයක් වෙනවා ලෝභයේ ද්වේෂයේ මෝහය කියන ඒ තරංග තුනේ තියෙන විද්‍යාත්මක භාවය අපි මෙතන සාකච්ඡා කරන්නේ ඒක සාකච්ඡා කෙරුවොත් අපට බය හිතෙනවා කලන්තේ වාගේ ඇදෙනවා හේතුව ඒ තරංගවල තියෙන අණුවල ප්‍රතික්‍රියාව ක්‍රමවේදය ගොඩාක් දරුණුයි. ඒතු ලෝභය කියලා කියන්නේ එකතු කරනවා කියන එක. එහෙනම් ලෝභ තරංගයක් යම්කිසි කෙනෙක් මේ ලෝකයට විසිරලා යවනවායි කියලා කියන්නේ මේ තින සෑම ධර්මතාවයකටම මේකකින් එතෙනවා. ලෝභය කියන්නේ අකටයුතු දේවල් කටයුතු වශයෙන් ගන්නවා කියන එක නුදුන්න දේවල් බලෙන් ගන්නවායි කියන එක එහෙනම් මේ ධර්ම තරංග තථාගතයන් වහන්සේලාගේ තරංග මහරහතන් වහන්සේලාගේ තරංග සෝවාන් සකු르දාගාමි අනාගාමි වෙච්ච උත්තමයන් වහන්සේලාගේ තරංගවලට බලෙන් ගිහිල්ලා මේ ලෝභ තරංග එකතු වෙනවා එතෙනවා අරක තියෙන ධර්ම ස්වභාවය ක්‍රමානුකූලව වැහිලා යනවා හේතුව යම්කිසි තරංගයක් තවත් තරංගයක් එක එකතු වෙනකොට ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන ස්වභාවය අයිමි වෙලා පෝට්‍රෝන ස්වභාවයට තල්ලු වෙනවා තව තවත් ඉලෙක්ට්‍රෝන ස්වභාවයට එකතු වෙනකොට ඉලෙක්ට්‍රෝන ස්වභාවය පෝට්‍රෝන වලට එකතු වෙනකොට පෝට්‍රෝන වලින් තල්ලු වෙලා නියුට්‍රෝන වෙනවා එහෙනම් මේ ධර්මයේ ශුන්‍ය වෙනවා. මේ ධර්මයේ ඊන වෙනවා. මේ ධර්මයේ ඇයෙන්නේ නැතුව යනවායි කියලා තථාගතයන් වහන්සේ දේශනා කරනවා. මේ ශාසනය 5000න් ඉවරයි. 5000න් ඉවර වෙන්නේ ශාසනය නෙමෙයි. තථාගතයන් වහන්සේගේ ධර්මය ඇඟෙනවා. ඇඟෙන්නේ කොහමද? මේ ලෝභය වැඩිපුර දේශනා කරනකොට මේ ලෝභ සාගත ධර්මයේ දේශනා කරනකොට ප්‍රත්‍යයට බණ කියනකොට මිනිසුන්ගෙන් හැම දෙයක්ම ලෝභය පිණිස කටයුතු කරනකොට ඉඩම් අල්ලා ගන්නකොට කාන්තාව අරගන්නකොට අපේ දරුවෝ හොඳට ඉන්න ඕනේ කියලා අපේ දරුවෝ වෙනුවෙන් බඩමුට්ටු එකතු කරනකොට කොච්චර මුදල් අම්බ වුණත් මදි කියලා තව තවත් අම්බ කරනකොට මිනිස්සු මරලාරි පෝසත් වෙන්න උත්සාහ කරනකොට මේ ලෝභ සාගත ගතිගුණ මේ තරංග මේ චිත්ත වීති මේ තියෙන ධර්ම තරංග වලට ගින් බලෙන් එතුණාම ඒක තුල තියෙන ධර්ම ස්වභාවයේ ක්‍රමානුකූල නියුට්‍රෝන් හරහා ගමන් කරලා මේ සියලුම නාම රූප වල තියෙන චතුරාර්ය සත්‍ය ධර්මය පටිච්ච සමුප්පාද ධර්මය ආර්ය අෂ්ටාංගික මාර්ගය හතුරුදාන් වෙලා යනවා මේවා තියෙනවා න්‍යෂ්ටිගත වෙලා ඇංගිලා එහෙනම් මේ ලෝක සත්‍යයට මොනතරම් අකටයුත්තක් අපි කරනවද මේ ලෝක සත්‍යයේ පැවැත්මට මොනතරම් අකටයුත්තක් කරනවද තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය විනාශ කරන්න අපි හේතුවක් වුණා තථාගතයන් වහන්සේට විරුද්ධව කටයුතු කරන දේවදත්ත බවට පත් වුණා එහෙනම් අපි දේවදත්ත නොවන්නට නම් තථාගතයන් වහන්සේගේ සාරිපුත්ත වෙන්න නම් මොග්ගල්ලාන වෙන්න නම් මාකාශ්‍යප මහරහතන් වහන්සේ වෙන්න නම් අපි උපාලි තෙරුන් වහන්සේ වෙන්න නම් අපි අද ඉඳලා ලෝභය ඇති නොකර ඉන්න ඕනේ. ඒ වෙනුවට අපි නිරෝගීභාවය අපි සජ්ජායනා කරන්න ඕනේ. ලෝක සත්‍යයට ඒක පූජා කරන්න ඕනේ. එහෙනම් ලෝකෙම කට්ටිය නිරෝගී වෙනවායි කියලා කියන්නේ ධර්මානුකූලව පවතිනවා කියන එක. එහෙනම් <clears throat> යෝ ධම්මං පස්සති යෝ මං පස්සති එහෙනම් ධර්මය කියලා කියන්නේ තථාගතයන් වහන්සේ එහෙනම් ධර්මානුකූල මේ ලෝකේ හැමෝම පත් වෙනවායි කියලා කියන්නේ ඒ ධර්මානුකූල ආරක්ෂාව ලැබිලා එහෙනම් ධර්මයේ ධර්මයේ විසින්ම ආරක්ෂා කරනවා ධර්මයේ රකින්නා ධර්මයේ විසින්ම ආරක්ෂාව ලබනවා මේ ධර්මතාවයන් ගැන කල්පනා කරනකොට ධම්මෝ රක්කති ධම්මචාරී කියලා කිව්වේ නිකන් නෙමෙයි ඒක විශාල ගැඹුරු ධර්මතාවයක් එහෙනම් අපි මොනවද මේ ලෝකයේ ඉන්න තාක්කල් කරන්න ඕනේ ලෝභ දේශ මොහ කියන තරංග මේ විශ්වයේ ධර්ම තරංග වලින් එකතු නොකර මේ ධර්මයේ පරිසම් වෙන්න අරින්න ඕනේ. එහෙනම් අලෝභය, අද්වේෂය, අමෝහය කියන සෝපත් භාවයේ, නිදුක් භාවයේ, නිරෝගී භාවයේ කියන මේ ධර්මතාවයන් තුන අපි මේ ලෝකෙට මිශ්‍ර කරන්න මිශ්‍ර කරන්න මේ ධර්මය ගොඩාක් ශක්තිමත් වෙනවා. අපි සෝපත් වේවා කියලා කියන්නේ පුද්ගලයෙකුට නෙමෙයි, සත්වයකට නෙමෙයි. අපි කියනවා සියලු සත්වයෝ සුවපත් වේවා නිදුක් වේවා නිරෝගී වේවා මේක ලෝකෝත්තරව බැලුවාම අයවැනි මට්ටමින් එහාට ගියාම ඒක විශාල වීලුවක් බවට පත් වෙනවා කුමක් හේතු කොටගෙනද තථාගතයන් වහන්සේගේ ධර්මයේ කිසිම තැනක පුද්ගලයෙක් සත්‍යයක් දකින්න ලබන්නට නැහැ භාග්‍යතුන් වහන්සේගේ 84 දා තුලම තියෙන සතරමා භූත පිළිබඳව දේශනා කරපු ධර්මයක් එහෙනම් සියලු සත්වයෝ කියන ධර්මය පටවි මට්ටමට ඒක සෑයීමටපත් වෙන්න පුළුවන් ආපෝ මට්ටමටත් සෑයීමටපත් වෙන්න පුළුවන් වායෝ මට්ටමටත් සෑයීමටපත් වෙන්න පුළුවන් චෛතසිකය කියන ආලෝක මට්ටමින් ගත්තාම තරමක් දුරට අපට සෑයීමටපත් වෙන්න පුළුවන් නමුත් තථාගතයන් වහන්සේගේ ධර්මය පස්වෙනි මට්ටමෙන් එහාට ගියාම පුද්ගලයෙකුත් නැහැ සත්වයකුත් නැහැ සතරමා භූත වලින් ගනුදෙනුවක් පමණයි තියෙන්නේ ඒ නිසා තමයි තථාගතයන් වහන්සේටත් ගල් පෙරලෙන්නේ. තථාගතයන් වහන්සේට යවාහල් වලින් දාණේ හම්බෙන්නේ. මොග්ගල්ලාන කෙන ඒ උත්තමයන් වහන්සේටත් පොළු පාරවල් හම්බෙන්නේ. එහෙනම් මේ වගේ අසනීප ලෙඩ රෝග දුක්ඛම් කටළු හම්බෙන්නේ රාතන් වහන්සේට නෙමෙයි. ඒ රාතන් වහන්සේ නිර්මාණය වෙලා තියෙන සතරමා භූතයට එහෙනම් මේ සියලෝම අසනීප ලෙඩ රෝග ඉසරුදාව ඇති වෙන්නේ තථාගත ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේට නෙමෙයි ඒ තථාගතයන් වහන්සේ නිර්මාණය වෙලා තියෙන සතරමා භූතයට එහෙනම් සතරමා භූතයගේ ඝනදෙනුවක් පමණයි මේ ලෝකයේ පවතින්නේ එහෙනම් මෛත්‍රී භාවනාවේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ කියලා කියන මේ ධර්මතාවය ආරෝග්‍ය පරමාලාභා කියන මේ ධර්මතාවයත් එක්ක සැසඳෙන ධර්මතාවයක් එහෙනම් මේ ලෝකේ කායික අසනීපකම් මානසික අසනීපකම් මේ සියලෝම ලෙඩ රෝග වලට දෙන බේසජ්‍යය තමයි මෛත්‍රී භාවනාව මේ මෛත්‍රී භාවනාව නැවත නැවත සජ්ජායනා කරනකොට අපේ ජීවිත කාලය පුරාම සජ්ජායනා කරනකොට අපි තුල තියෙන ලෝභය ක්‍රමානුකූලව අතුරුදාන් වෙනවා, ద్వේෂය ක්‍රමානුකූලව අතුරුදාන් වෙනවා, මෝහය ක්‍රමානුකූලව අතුරුදාම් වෙනවා මේ කියන්නේ මේ උත්තරමය අනාගාමි ඵලයට පත් වෙලා අරියත් මාර්ගයේ යන ආර්ය ශ්‍රාවකෙක් බවට පත් වෙනවා බලන්න නිකන් වාඩි වෙලා ගාක්කට පරියන්කෙන් ඉඳගෙන උජුම් කායන් තබාගෙන දැස් වසාගෙන මේ සියලෝම සතරමා භූතය දිහා බලාගෙන සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ පූජා කරන යම්කිසි තාපසයෙක් මේ ලෝකේ ඉන්නවනම් එයා තපෝවනේ ඉතියත් ශාසනයේ ඉතියත් ඒකාන්ත වශයෙන්ම අනාගාමි ඵලයෙන් එයා තමන්ගේ ගමන සම්පූර්ණ කරගන්නවා අරියත් මාර්ගයටපත් වෙනවා ඕනම විඥානයකට රාත් වෙන්න කමටහන් දෙන්න එයා දන්නවා හේතුව රාත් මාර්ගයේ යන නිසා රාත් බෝධිය පිළිබඳව එයා තරම් දන්න කෙනෙක් නැහැ. හේතුව එයාගේ නිවසේ තියෙන කාමර ටික අඳුරනවා, බඩමුට්ටු ටික අඳුරනවා, ඒ නිවසේ ප්‍රමාණයේ සීමාවල් හැම එකක්ම අඳුරනවා. මොන මොන භාණ්ඩ මොන මොන තැන්වලද තියෙන කියලා අඳුරනවා. ඒ වගේ අරියත් මාර්ගයේ යන කෙනා මේ මාර්ගයේ සියලුම දේවල් දන්නවා. එහෙනම් මේ මාර්ගය පිළිබඳ ප්‍රශ්නයක් ඇහුවාම වාඩි වෙලා নমස්කාරය කියන්නේ කියලා උන්වහන්සේගේ ආරම්භයේ අවසාන මැදයේ කියන තුනම දේශනා කරනවා. එහෙනම් ආරෝග්‍ය පරමා ලාභා කියන ධර්මතාවය අපේ ජීවිත තුළ මේ ලබාපු මිනිසත් භවය තුළ සම්පූර්ණ කරන නම් අද ඉඳලා මේ මෛත්‍රී භාවනාව අපේ බේසජ්‍ය පරික්කාරම් කියන සංයුත්ත නිකායේ තියෙන බේසජ්‍ය සංයුත්තයක් වශයෙන් අපි දේශනා කරන්නට ඕනේ සජ්ජායනා කරන්න ඕනේ පුද්ගල ස්වභාවය අයින් කරලා සත්ව ස්වභාවය අයින් කරලා සතරමා භූත පමණයි තියෙන්නේ මේ සතරමා භූතයා මට බයිනවා මේ සතරමා භූතයා මට තරවටු කරනවා මේ සතරමා භූතයා මට අපාස කරනවා මේ සතරමා භූතයා මට නිඳා කරනවා මේ සතරමා භූතයා මට ප්‍රශංසා කරනවා මේ සතරමා භූතයා මට දානි දෙනවා එහෙනම් ඒ ඒ තැන්වලදී පටවියාපෝ තේජෝ වායෝ කියන සතර මා භූත ඒක රාශි වෙලා නිර්මාණය වෙන්නේ මොන මොන නාම රූප වශයෙන්ද ඒ ඒ නාම රූප වලින් කායික මානසික කියන ගනුදෙනු සිද්ධ වෙනා කර්ම පරිසම් දෙනවා එහෙනම් මේ කර්මයට තමයි සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්නේ මේ කර්මයට තමයි නිදුක් භාවය ප්‍රාර්ථනා කරන්නේ මේ කර්මයට තමයි නිරෝගී භාවනා භාවය පාවත් ප්‍රාර්ථනා කරන්නේ එහෙනම් අපට යම්කිසි කෙනෙක්ගෙන් සුවපත් භාවය නැති වෙනවා නම් ඒ සුවපත් භාවය නැති කරන්නෙන්න සතරමා භූතයාගේ ඒ අණුවල තරංගවලට අපි සුවපත් භාවය වපුරලා තියෙනවා නම් මිශ්‍ර කරලා තියෙනවා නම් ඒක තුළ අපේ ප්‍රතිශතය වැඩි කරලා තියෙනවා නම් ඒ භූතය අපි ළඟට එනකොට ක්‍රමානුකූලව මැඩපැවැත් වෙලා මෙල්ල වෙලා සුවපත් භාවයේ කර්මයක් බවට පත් වෙලා පරිසම් දෙනවා. ඒ වගේම මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතරමා භූතය නිර්මාණය වෙන ඒක රාශි වෙන යම්කිසි තැනක් ඇද්ද? ඒ ස්ථානයේ අපට දුක ලැබෙන, වේදනාව ලැබෙන, අපට ගොඩාක් වේදනාවෙන් දුක් විඳින්න යම්කිසි කර්මයක් නිර්මාණය වෙන අවස්ථාවක් ඇද්ද? ඒකට අපි නිදුක්භාවයේ කල්ැතුව අපරලා තිබුණා නම් ඒ සතරමා භූතය නිර්මාණය වෙලා තියෙන අණුවලට තරංගවලට මේ නිදුක්භාවයේ තරංගේ අනන්ත ප්‍රමාණ මිශ්‍ර කරලා තිබුණාම ඒ සතරමා භූතයාගේ නාම රූප ළඟට එනකොට ඒක හිබේ පාලනය වෙලා අපේ තරංගයේ නිදුක්භාවය වැඩිපුර තියෙන නිසා ඒක ඉබේම මැඩ පැවැත්තිලා අපි ළඟට එනවා නිදුක්භාවයේ තරංගයක් වශයෙන්. එහෙනම් ගොඩාක් තපස්වර මේ ලෝකයේ ධර්මය අවබෝධ කරගන්නේ නිදුක්භාවයෙන්, සුවපත්භාවයෙන්, නිරෝගීභාවයෙන්. ඇයි? උන්වහන්සේලා දුක් විඳින්නේ නැහැ. වාඩි වෙලා සුවපත් වෙලා කල්පනා කරනවා හරි සුවයක් දැනෙනවා මේ සුවය මට කොහොමද දැනෙන්නේ මේ තරංග වලින් එහෙනම් මේ තරංග වලින් මට ලැබිච්ච සුවය මේ ලෝක සත්වයාටම ලැබෙන්න නම් මේ උලඟල මට වැදෙනකොට මට විවේකයක් දැනෙනවා පුදුමාකාර ප්‍රීතියක් සිසිලක් දැනෙනවා මේ සිසිල ලෝක සත්‍යයට ලැබෙන්න ඕනේ මේ ප්‍රීතිය ලෝක සත්‍යයට දැනෙන්න ඕනේ මට හැඟෙන මේ ඇඟීම ලෝක සත්‍යයට හැඟෙන්න ඕනේ මේකට මම මොනවද කරන්න ඕනේ මේ වාගේ සිසිල් තරංග මේ වාගේ ධර්ම තරංග මේ වාගේ හොඳ හැඟීම් තියෙන තරංග මේ වායු තරලේ වැඩිපුර මිශ්‍ර කෙරුවොත් මේ ලෝකෙන්න හැමෝටම මේ තරංග වැඩෙන්න පටන් ගන්නවා හැමෝටම මේවා ගනුදෙනු කරන්න පටන් ගන්නවා එහෙනම් ලෝක සත්‍යයට මේ මේක ලැබෙයි කියලා එතන ඉඳලාම සියලු සත්‍යය සුවපත් වෙන්න ඕනේ නිදුක් වෙන්න ඕනේ නිරෝගී වෙන්න ඕනේ විවේක සුවයෙන් පසු වෙන්න ඕනේ ඒගොල්ලෝ තපස්වයෙන් පසු වෙන්න ඕනේ කියලා මෙතන ඉඳලා ආශිර්වාද කරන්න පටන් ගන්නවා එහෙනම් ආශිර්වාදයත් ඒ ඵලයත් කියන මාතෘකාව යටතේ අපි ගොඩාක් ගැඹුරින් කතා කළා ආශිර්වාදයට මේ ලෝකේ ඕනම එකක් වෙනස් කරන්න පුළුවන් ආශිර්වාදය කරනකොටගෙන අපගේ කර්මය අවෝසි කර්මක කරන්න පවා පුළුවන් කියලා. එහෙනම් මේ ලෝකයේ ජීවත් වෙන සෑම මොහොතක් ගානේ අපි විසින් සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවය වපුරනවායි කියලා කියන්නේ ඒක අපි වෙනුවෙන් අපි කරන ආයෝජනයක් මේ නාම රූප වලින් මේ සංඥා සංස්කාර ධර්ම වලින් අපට සතර දියාගෙන් කර්ම එනවා අපට විශාල දුක් වේදනා කම්කටොළු වෙනවා මේ හැම දෙයකින්ම අපි නිදාස් වෙන්න නම් මේ හැම දෙයකින් තුලින්ම පැමිණෙනා දුක නිදුක් බවට අපි වපුර වපුරලා දාන්න ඕනේ. ඒ හැම අවිවේකයේම සුවපත් විවේකයේ බවට වපුරලා දාන්න ඕනේ. අපි මේ නාම රූප වලින් ඇතිවෙනා ධර්මතාවයන් නිසා කායික වශයෙන් ලෙඩ වෙනවා, द्वේෂය ඇති කරගෙන, වෛරය ඇති කරගෙන, මානසිකව ලෙඩ වෙනවා, අපේ ಗುಣධර්ම පිරීගෙන. එහෙනම් කායික මානසික ලෙඩ රෝග වලින් තොර වෙන්න නම්, අපි නිරෝගී භාවයෙන්පත් වෙන්න නම් මේ නාම රූප සංඥා සංස්කාර ධර්ම මේ විඥාණයට ලං වෙනකොට මේ බඹයක් විතර උස තියෙන මේ කයත් එක්ක ගනුදෙනු කරන්න ලං වෙනකොට නිරෝගී භාවය සෑම සංඥා සංස්කාර ධර්මයක් තුළම 175කට වඩා වපුරලා තියෙනවා නම් ඒක අපි ළඟට එන්නේ නිරෝගී සුවයක් වශයෙන් බොහොම සිසිල් සුළඟක් වශයෙන් එහෙනම් ඒ තරම් සියුම් ධර්මතාවයකින් අපට පුළුවන්කම තියෙනවා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න පටිච්ච සමුප්පාදය අවබෝධ කරගන්න සියලෝම ධර්මතාවයන් මේ පුංචි සියුම් තරංගය තුළින් දකින්න පුළුවන්කම ලැබෙනවා. නමුත් අද වෙලා තින්නේ මොකද්ද අපේ කකුල් වල කැප්කොම් බෙල්ල කැප්කොම් කොන්ද කැප්කොම් බඩේ කැප්කොම් මිසේ කැප්කොම් ඇසේ කැප්කොම් කණේ කැක්කුම් කියලා මේ ਸਰවාංගය පුරාම රිදෙනවා. එහෙනම් මේ සතරමා භූතයා ලෙඩ වෙලා එහෙනම් ආෝග්‍ය පරමා ලාභා කියන මේ මහත් වූ ලාභය අපට මහත් වූ අලාභයක් වෙලා එහෙනම් මේ ලෝකේ පටවි ධාතුවට අපි දුක් දීලා දුක්භාවය පූජා කරලා ඒ නිසා මම ඇදලා තියෙන පටවි ධාතුවේ තුලින් මට වේදනාව අට අරගෙන තියෙනවා මේ පටවි ධාතුවට මම කිසිම විවේකයක් දීලා නැහැ ඒ නිසා මට සුවපත් භාවය නැහැ එක ඉරියව්වක විවේකයෙන් ඉන්න බෑ බෑ. මගේ කය කැළඹිලා විශාල වශයෙන් දුක් විඳිනවා. මම මේ ලෝකයේ තියෙන පටවි ධාතුවට නිරෝගීභාවය දීලා නැහැ. මම ලෙඩ වෙන්නමයි දීලා තියෙන්නේ. ගස් කොළන් වලට ආනි කරලා, ieval දොර වලට ආනි කරලා, මාගේ ඥාති මිත්‍රාදීන්ට දුක් වේදනා කම්කටොළු දීලා, මාගේ પરම්පරාවේ ඥාති මිත්‍රාන්ට බැනලා වෛරය පාලා, ඒ මිනිස්සු මානසිකව චකිතයටපත් කරලා, බිය උපද්දවලා, ඒ මිනිසුන්ට ජම්බිතත්තන්වා, ලෝමාංශෝවා කියන මේ වගේ ධර්මතාවයන් නිර්මාණය පානය කරලා මානසිකව අසනීප කළා කායිකව අසනීප කළා ඒ නිසා අදාපට සිද්ධ වෙලා තියෙනවා කායික වශයෙන් ලෙඩ රෝගවලට හිමිකම් කියන්න එහෙනම් අපි මේ ලෝකේ සුවපත්භාවයේ නිදුක්භාවයේ නිරෝගීභාවයේ වපුරපු නැති නිසා අපට සිද්ධ වුණා සුවපත් නැතිභාවයත් දුක්භාවයත් ලෙඩ රෝග තියෙන ඒ රෝගී භාවයත් හිමිකම් කියන්න. එහෙනම් මේ මෛත්‍රී භාවනාව තුළින් අපට නිරෝගීකම උරුම කරගන්න පුළුවන්. නිරෝගීකමේ ධර්මතාවයක් තථාගතයන් වහන්සේ දේශනා කළා. එහෙනම් මේ මොහොතේ ඉඳලාම අපේ කයදී අපි බලමු අපිට වෙලා තියෙන්නේ මොනවද කියන එක මොහොතක් වාඩි වෙලා කල්පනා කරනකොට එක ඉරියව්වක පැයක් ඉන්න බෑ. එහෙනම් දුක නේද ලෝකෙට දීලා තියෙන්නේ. ඒ නිසා තමයි කායිකව දැන් දුක ලැබෙන්නේ. මට එක මොහොතක්වත් සුවපත් දුප්පත් වෙලා ඉන්න බෑ කායිකව මං කැළඹෙනවා මානසිකව කැළඹෙනවා. මගේ සිත එක ඉරියව්වක තියෙන්නේ නැහැ. එහෙනම් කිසිම කෙනෙකුට එක ඉරියව්වක ඉන්න දීලා නැහැ. අපේ ඥාති මිත්‍රයන්, දුවා දරුවෝ, අඹිසමියෝ, ඒ වගේම අම්මා තාත්තට එක ඉරියව්වක ඉන්න දීලා නැහැ. අපි නිසා ඒගොල්ලන්ට වැඩ වැඩි වෙලා, කරදර වැඩි වෙලා, නිന്ദා අපාස වැඩි වෙලා, චකිතේ බිය වැඩි වෙලා එහෙනම් මේ දේවල් දීපු නිසා අපට තපස්සුවය විවේකසුවය එක මොහොතක්වත් ලබන්න පුළුවන් කමක් නැහැ සියලෝම වැඩ රාජකාරි වලින් සිතකය වචනය කියන තුන්දරෙන් සියලෝම සත්‍යයන්ගේ සිතකය අසනීප කළ නිසා රෝගාතුර කරපු නිසා අපේ සිතත් දැන් ලෙඩ වෙලා අපට අමතනින්ම අධර්මය පේනවා අධර්මය ඇයෙනවා අධර්මානුකූල දේවල් ඇඟෙනවා අධර්මානුකූල දේවල් සිතෙනවා එහෙනම් අපේ සිත අපි විසින්ම ලෙඩ වෙනවා ඇයි අනුන්ගේ සිත ලෙඩ කරුවාම අපේ සිත අපි විසින්ම ලෙඩ කරගන්නවා හේතුව ඒ සතරමා භූතයමයි මේ සතරමා භූතයා ඒ නාම රූප රූප ධර්මයමයි මේ නාම රූප ධර්මය. එහෙනම් හද ඉඳලා මේ මෛත්‍රී භාවනාව තුළ ආරෝග්‍ය පරමාලාභා කියන සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවයේ තුළ අපි නිරෝගීකම අපි කල්පනා කරනවා නම් ඒ ධර්මතාවය අපේ කමඨාණක් වශයෙන් නඩර වඩනවා නම් මේ තප්පරේ ඉඳලා මේ නාම රූප වලින් පිරිච්ච සතරමා භූතයට සුවපත්භාවය පූජා කරමු නිරෝගීභාවය පූජා කරමු නිදුක්භාවය පූජා කරමු මේ මාපොළවට දුක් දෙන්න එපා මේ ආපෝ ධාතුවට දුක් දෙන්න එපා මේ වායෝ ධාතුවට දුක් දෙන්න එපා මේ තේජෝ ධාතුවට දුක් දෙන්න එපා ගිනි ගිනි තබන්න එපා කිසිම වණයක් ගිනි තියන්න එපා ගස් කොළන් ගිනි තියන්න එපා කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒවට ප්‍රාණය තියෙනවා මේ ප්‍රාණය තියෙන ගස් කොළන් ගිනි තිබ්බාම විශාල වශයෙන් තේජෝ ධාතුවකට අපි රෝගාතුර කරවලා මේ ප්‍රාණවායුව දැවෙනවා ගිනි තිබ්බාම එහෙනම් ප්‍රාණවායුවේ ප්‍රතිශතය අඩු කරලා ලෝක සත්‍ය ජීවත් වෙන්න තියෙන ආයුෂ නැති කළා එහෙනම් මොනතරම් වෛරයක් මාතුල තියෙන්න ඕනේද ලෝක සත්‍යයේ ප්‍රාණවායුව පුච්චලා දමන්න එහෙනම් මේ පටවි ධාතුවන මං අකටයුතු දේවල් කරන්න කරන්න මගේ පටවි ධාතුවට අකටයුතු දේවල් වෙනවා. ආපෝ ධාතුවට අකටයුතු දේවල් කරන්න කරන්න මගේ ලේ ධාතුව ආපෝ ධාතුවක් දියර ස්වභාවයක්. මාගේ ලේ විස වෙලා විසප්පු ඇති වෙලා ලේවල විස බීජ ඇතුල් වෙලා මම රුධිරය කරනකොටගෙන ලේ ධාතුව නම් වූ ආපෝ කරනකොටගෙන මම රෝගාතුර වෙනවා. එහෙනම් මම කරන්නේ සතරමා භූතයාගෙන් මොන භූතයටද අකටයුත්ත ඒ භූතයාම මගේ කය තුලින් ලෙඩ වෙනවා, අසනීප වෙනවා, රෝගාතුර වෙනවා. එහෙනම් හද ඉඳලා මම පටවි ධාතුවට කිසිසේත්ම අකටයුත්තක් නොකරමි. ආපෝ ධාතුවට කිසිම අකටයුත්තක් නොකරමි. වායෝ ධාතුවට කිසිම අකටයුතු දෙයක් ප්‍රකාශ නොකරමි. කිසිම ක්ලේශ ධර්මයක් මිශ්‍ර නොකරමි. තේජෝ ධාතුවට කවදාවත් අකටයුත්තක් නොකරමි. සිතවිලි වලින් කිසිම දෙයක් තේජෝ ධාතුවට මිශ්‍ර නොකරමි කියන මේ ධර්මතාවය හද ඉඳලා අපි කමඨාණක් වශයෙන් වඩනවා මේ සම්බුද්ධ ශාසනයේ මේ ශ්‍රමණ ජීවිතය පුරාම අපි මේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය මේ ලබාපු මිනිසත් භවයට බේසජ්ජයක් වශයෙන් වපුරනවා නම් බේසජ්ජ සංයුත්තයක් වශයෙන් වඩනවා නම් ඒකාන්ත වශයෙන්ම මම නිදුක් වෙලා නිරෝගී වෙලා සුවපත් වෙනවා මාගේ සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය මේ ලෝකේ කිසිම කෙනෙකුට නවත්තන්න පුළුවන් කමක් නැහැ එහෙනම් හද ඉඳලා අපි බේක් ගමු ආරෝග්‍ය තත්ත්වයට අපිපත් වෙමු මේක අපේ උතුම් වූ පරම ලාභයක් වූ මාත් වූ ලාභයක් බවට පත් කරගනිමු එහෙනම් හද ඉඳලා මේ මෛත්‍රී භාවනාව අපේ බේසජ්ජයක් මෛත්‍රී භාවනාව මාගේ සුවපත් භාවයක් මෛත්‍රී භාවනාව මාගේ නිදුක් භාවයක් මෛත්‍රී භාවනාව මාගේ නිරෝගී භාවයක් මෛත්‍රී භාවනාව මාගේ නිර්වාණ සම්පතිය නිර්වාණ සාන්තිය කියලා අද ඉඳලා මේක වඩමු. එහෙනම් අපි ජීවත් වෙන සෑම තප්පරයක් ගානේ සුවපත්භාවය මේ සතරමා භූතයට වපුරනවායි කියන විද්‍යාත්මක අවබෝධයෙන් යුක්තව සජ්ජායනා කරමු සෑම මොහොතක් ගානේ නිදුක්භාවය මේ සතරමා භූතයට වපුරනවායි කියන විද්‍යාත්මක අවබෝධයෙන් මේක සජ්ජායනා කරමු සෑම මොහොතක් ගානේ නිදුක්භාවය මේ සතරමා භූතයට වපුරනවායි කියලා ඒ අවබෝධයෙන් අපි මේක සජ්ජායනා කරමු එහෙනම් සුවපත්භාවය කියන්නේ අමෝහ ධර්මතාවයේ ඒ ලෝකෝත්තර ධර්මතාවය නිදුක් භාවය කියලා කියන්නේ අද්වේෂයේ ලෝකෝත්තර ධර්මතාවය නිරෝගී භාවය කියන්නේ අලෝභයේ ලෝකෝත්තර ධර්මතාවය එහෙනම් බලන්න අමෝහ අද්වේෂය අලෝභය අපට වඩා ගන්න මොනතරම් සරල ක්‍රමයක්ද එහෙනම් අපි මෛත්‍රී භාවනාව වඩනකොට අමෝහය වැඩෙනවා අලෝභය වැඩෙනවා, අද්වේෂය වැඩෙනවා. එහෙනම් ද්වේෂ, ලෝභ, මෝහ නැති කරන්න අවශ්‍ය නැහැ. අපි මොකටද මෝහ, ලෝභ, ද්වේෂ නැති කරන්න උත්සාහ කරන්නේ? අමෝහය, අලෝභය, අද්වේෂය වැපුරුවාම අර ටික ඉබේම අතුරුදාන් යනවා. එහෙනම් යම්කිසි වාදනයක මඩ වතුර තියෙනවා නම් ඒ මඩ වතුර අස් කරන්න උත්සාහ කරන එක මෝඩකමක් වශයෙන් තමයි තපස්වර සලකන්නේ. ඇයි මඩ වතුර අයින් කරන්නේ? මඩ වතුරට යාට පාඩුවේ ඉන්න දෙන්න. මඩ වතුර ඇතුල් වෙච්ච ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට යට යන්න අරින්න. මොකවත් කරන්න එපා. හොඳ වතුර එකතු කරන එක නොකඩවා කරන්න කියනවා. එහෙනම් අනවශ්‍ය ಗುಣධර්ම නැති කරන්න එපා. ඒ නැති කරන්න නැති එකට ඉන්න අරින්න යහපත් ಗುಣධර්ම වඩන්න, යහපත් ಗುಣධර්ම පුරන්න. ඒ පණිට්ටුවට හොඳ වතුර වක් කරන්න වක් කරන්න පණිට්ටුව පිරලා පිටාර ගලන්න පටන් ගන්නවා. ඒ මඩ වතුර වල පාට පොඩ පොඩ වෙනස් වෙනවා. හැම මඩ වතුරක්ම හොඳ වතුරත් එක්ක මිශ්‍ර වෙලා පිටාර ගිහිල්ලා ටික වෙලාවක් යනකොට පැයක් විතර පිටාර ගලනකොට මේක බොන්න තරම් වීදුරුව වාගේ පිරිසුදු වතුරක් බවට පත් වෙනවා. එහෙනම් <clears throat> මෝහ ලෝභ ද්වේෂ කියලා කියන මේ ධර්මතාවයන් අපට අයින් කරන්න බෑ. ඒක පණිට්ටුවට බැන බෑලා අපි මේ මඩ වතුර අයින් කරනවා වාගේ අපට කරන්න තියෙන්නේ අලෝභ ද්වේෂ අමෝහ කියන ಗುಣධර්ම වඩන්න ලෝකෝත්තර ශ්‍රේෂ්ඨ උත්තම ගුණධර්ම වඩන්න ඕනේ. එහෙනම් අපේ උත්තරී මනුෂ්‍ය ධර්ම වඩන්න වඩන්න මේ අකුසල මූලය ක්‍රමානුකූලව සැර අඩු වෙලා, ධාරිතාව අඩු වෙලා, පා වෙලා, අතුරුදාම් වෙලා යනවා. එහෙනම් මේ මෛත්‍රී භාවනාව අපගේ ಗುಣ වඩන්න දීපු භාවනාවක්. ಗುಣ වැඩෙන්න වැඩෙන්න පුදුජන ස්වභාවය නැති වෙනවා. සබ්බේ පුදුජනා උම්මත්තකා මේ ලෝකයේ උම්මත්තක කියන අසනීපය අපට අතුරුදාන් වෙනවා, අයිමි වෙනවා. එහෙනම් අපේ උම්මත්තක ස්වභාවයට අපි අද ඉඳලා බේත් දෙමු. ලෝභයට බේත් දෙමු. ద్వේෂයට බේත් දෙමු. රෝගයට නිරෝගීභාවයට අපි බේත් ගමු. එහෙනම් මේ විදියට මේ කමඨාන සෑම තප්පරයක් ගානේ වඩලා සෑම මොහොතක් ගානේ වඩලා අපි ලබාපු මිනිසත් භවය මේ ශ්‍රමණ ජීවිතය අපි ਸਰව සම්පූර්ණ කරගනිමු. එහෙනම් මේ නාම රූප වලින් පිරිච්ච ලෝකයේ තුල අපට ඕනම වෙලාවක ඕනම දුකක් එන්න පුළුවන්. ඕනම වෙලාවක මේ නාම රූප වටිනාකම් වලට අපි මුලා වෙන්න පුළුවන්. ඕනම වෙලාවක ද්වේෂයකට අරගෙන, ලෝභයකට අරගෙන අපි ලෙඩ වෙන්න පුළුවන්. කායික වශයෙන්, මානසික වශයෙන් එහෙනම් මේ සෑම මොහොත තුළම අපි නිදාසලා ඉන්නනම් බේරිලා ඉන්නනම් අපි මේ මෛත්‍රී භාවනාවේ මේ විද්‍යාත්මක විදර්ශනාව නිතර නිතර සීකරන්න ඕනේ. එහෙනම් මේ නාම රූප වලින් ඕනතරම් දුක් වෙන්න පුළුවන්. පුටුවක වාඩි වෙලා ඉන්න එක සැපයක්. පැය පහක් වාඩි වුණොත් ඒක තරමක් දුරට දුකක්. දවසක් වාඩි වුණොත් මධ්‍යම ප්‍රමාණයේ දුකක්. සතියක් වාඩි වුණොත් මේ තරම් දුකක් නැති තරම් එහෙනම් පුටුවක වාඩි වෙන එක දුකක් පැදුරක වාඩි වෙන එක දුකක් සතියක් විතර විවේක ගන්න එක දුකක් කෑම බීම වැඩිපුර ගන්න එක දුකක් කෑම නැතුව ඉන්න එක දුකක් එහෙනම් මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතරමා භූතය ඒක රාශි වෙලා නිර්මාණය වෙච්ච සෑම නාමයක් රූපයක් තුලම දුක පවතිනවා මුලාව පවතිනවා පුදුජන ස්වභාවය පවතිනවා එහෙනම් ඕනම වෙලාවක අපට මේකෙන් කරදරින් සහ පීඩා වේදනා ඇති වෙන්න පුළුවන්. එහෙනම් මේ තප්පරේ ඉඳලාම අපි එකෙන් නිදහස් වෙන්න ඕනේ. තපස් සුවේටපත් වෙන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ සරණ යන්න ඕනේ. එහෙනම් හද ඉඳලා මේ තප්පරේ ඉඳලා මේ සෙනේ ඉඳලා සුවපත්භාවය නිදුක්භාවය නිරෝගීභාවය ප්‍රාර්ථනා කරමු මේ මෛත්‍රී භාවනාව තුළ ගොඩාක් ගැඹුරු ධර්මතාවයක් අද අපි සාකච්ඡා කරන්නේ මේක සාකච්ඡා කරලා අපි අවබෝධ කරගත්තා මෛත්‍රී කරන්නේ ලෝක සත්‍යයට නෙමෙයි මේ මටයි මම මෛත්‍රී කරන්නේ පුද්ගලයෙක් සත්‍යයක් නැති නිසා ස්වરૂපයක් නැති නිසා මම සියලු සත්‍යයෝ කියලා කියනවා මොකද සියලු සත්‍යයෝ සබ්බේ සත්තා භවන්තු සුඛිතාත්තා සබ්බේ භූතා භවන්තු සුඛිතාත්තා එහෙනම් මේ ලෝකයේ තියෙන්නේ සත්ව කොටාස පඨවිය කියන සත්වයා ආපෝ කියන සත්වයා වායෝ කියන සත්වයා තේජෝ කියන සත්වයා අපි කියන බැක්ටීරියා වෛරස් වර්ග මේගොල්ලෝ තේජෝ සත්වයා එහෙනම් අල්ලලා බලන්න පුළුවන් සුනකයා ගවයා බල්ලා කියන මේ සත්තු පටවි සත්වයෝ එහෙනම් වතුර වලින් ඇතිවෙච්ච ජලජ බීජ හැම එකක්ම ජලජ සත්වයෝ වායුවේ ගලාගෙන යන සියලුම බැක්ටීරියා වර්ග, වෛරස් වර්ග, සුත්‍ර ජීවීන් ඔක්කම වායෝ ජීවීන්, වායෝ භූතය. එනම් මේ සත්ව කොටාස අතර භූත කොටාස අතරට අපි මේ මෛත්‍රී භාවනා වඩනකොට මම ඇදිලා තියන්නේ මේ ආපෝතේජෝ වායෝ පටේ වලින් මේ සතරමා භූතය තුලින් එනම් මේ සතරමා භූතය තුලින් මටත් මේ අතරම ලැබෙන්න පටන් ගන්නවා මේ මෛත්‍රී භාවනාව මං වෙනුවෙන් මා නිසා කරගන්නා වූ මෛත්‍රී භාවනාව. එහෙනම් අපි හැමෝටම මෛත්‍රී කළා. හැමෝටම මෛත්‍රී භාවනාව වැඩුවා. අද ඉඳලා අපට මෛත්‍රී භාවනාව කරමු. මා වෙනුවෙන් මෛත්‍රී භාවනා කරමු. මම සුවපත් වේවා. මම නිදුක් වේවා. මම නිරෝගී වේවා. මම නිවනින් සැනසේවා කියලා අපි සත්‍යයනා කරන්නේ. ඒක තුළින් පුද්ගලයෙක් සත්‍යයක් නිර්මාණය වෙන නිසා එහෙනම් සියලු සත්වයෝ කියන මේ ස්වરૂපයට සමවැදිලා මේ සතරමා භූතයට සමවැදිලා අපි අපිට මෛත්‍රී භාවනා කරනවා පුද්ගලයෙක් සත්වයක් ස්වરૂපයක් නැතුව එතකොට තමයි මේ පටවි ධාතුව මේ මස් කුට්ටිය අපට සුවපත් වෙන්නේ නිදුක් වෙන්නේ නිරෝගී වෙන්නේ එතකොට තමයි මේ ලේ ධාතුව සුවපත් වෙන්නේ නිදුක් වෙන්නේ නිරෝගී වෙන්නේ එතකොට තමයි අපි තුල තපවතින ප්‍රාණ වායුව සුවපත් වෙන්නේ නිදුක් වෙන්නේ නිරෝගී වෙන්නේ එතකොට තමයි අපි තුල තියෙන ප්‍රාණ ශක්තිය චෛතසිකය සුවපත් වෙන්නේ නිදුක් වෙන්නේ නිරෝගී වෙන්නේ උම්මත්තක ස්වභාවය අතුරුදාන් වෙලා සම්මා දිට්ඨිය පාළ වෙන්නේ එහෙනම් මෛත්‍රී භාවනාව මා වෙනුවෙන් කරන භාවනාවක් මා නිසා කරගන්නා භාවනාවක් මගේ ලබාපු මිනිසත් භවයට මා ගන්න බේසජ්‍ය පරිකාරයක් එහෙනම් හද හිඳලා මේක මගේ කමඨාණන් මේක තමයි මගේ අවසාන භාවනාව මේක මගේ බේසජ්ජයන් කායික වශයෙන් මානසික වශයෙන් නිරෝගී වෙලා ඉන්න එහෙනම් මේ ධර්මය මේ තථාගතයන් වහන්සේගේ මෛත්‍රී භාවනාවේ බේසජ්‍ය සංයුත්තේට අදාළ කමඨාන් දේශනාව අපගේ සිත්වල නිදන්ගත කරගනිමු ලෝකෝත්තර ධර්මතාවයෙන් දකිමු නිතර නිතර මේක මෙනෙහි කරමු සෑම තප්පරයක් ගානේ මේ විදර්ශනා අවබෝධයත් එක්ක අපි ජීවත් වෙමු පඨවි ආපෝ තේජෝ වායෝ මේ වෙන තාක්කල් කුමක් හෝ මට්ටමින් අපි ගනුදෙනු කළා අදින් පස්සේ එහෙම වෙන්න බෑ. අදින් පස්සේ බේසජ්ජයක් වශයෙන් ගණ දෙන කරමු. මේ ගස්කල් වලට අනුකම්පා කරන්න, මෛත්‍රී කරන්න, නාම රූප වලට අනුකම්පා කරලා මෛත්‍රී කරන්න. අපි පරිහරණය කරන සෑම බඩුවක් මුට්ටුවකටම අනුකම්පා කරලා මෛත්‍රී කරන්න. සතරමා භූතය ඒක රාශි වෙලා විඥානයක් ඇතුල් වෙලා යම්කිසි චලනයකින් යුක්ත සත්‍යයක් ඉන්නා නම් ඒ සියලු සත්‍යයන්ට මෛත්‍රී කරන්න. සුවපත් වෙලා, නිදුක් වෙලා, නිරෝගී වෙලා නිවනින් සැනස සැනසෙන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ ප්‍රාර්ථනාව මේ අපේ කයේ තියෙන පටවියට කරන ප්‍රාර්ථනාවක්. අපේ කයේ තියෙන ලේ ධාතුවට කරන ප්‍රාර්ථනාවක්, අපේ කයේ තියෙන ප්‍රාණ වායුවට කරන ප්‍රාර්ථනාවක්, අපේ කයේ තියෙන ප්‍රාණ ශක්තිය, එහෙම නැත්නම් චෛතසිකයට කරන ප්‍රාර්ථනාවක්, තමන්ව තමන්ටම සුවපත් කරගන්න පුළුවන්. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ දේශනා කළේ බම්බයක් විතර උස තියෙන මේ කය දිහා බලන්න, මේ කය තුල තියෙන ධර්මතාවය බලන්න, ඒක තුළින් අභිධර්මය, සූත්‍රය, විනය තේරුම් අරගෙන තමන්ව තමන් විසින්ම අදා ගන්න. එහෙනම් අපට තමන් අදා ගන්න ගන්නා වූ ධර්මය අද ඇවුනා තමන්ගේ අඩුපාඩු තේරුම් ගන්න ධර්මය ඇවුනා අපි අපි නිරෝගී කරගන්න කායික මානසික වශයෙන් සුවපත් වෙන ධර්මතාවය අපට ඇවුනා එහෙනම් මේක හොඳට තරයේ සිතේ තබා ගනිමු. විදර්ශනාවෙන් අපි අවබෝධ කරගත්තා වූ මංගල කරුණු අපේ සිත්වල නිතර නිතර මෙනෙහි කරමු. සජ්ජායනා කරමු. මන්ත්‍රයක් වාගේ අපේ ජීවිත කාලය පුරා මේ අවබෝධයේ ජප කරමු. මේ සතරමා භූතය සුවපත් වෙන තාකල් මේ බඹයක් විතර උස තියෙන සතරමා භූතය සුවපත් වෙනවා. ලෝකේ ඉන්න සතරමා භූතය නොසුවපත් වෙන තාකල් දුක් වෙන තාකල් රෝගාතුර වෙන තාකල් ඒකාන්ත වශයෙන්ම මේ බඹයක් ගාණක් විතර උස තියෙන මේ කයට ලෙඩ රෝග වැළඳෙනවා වැළඳෙනවාමයි මෙයා යන යන තැන දුකට නින්දාවට අපහාසයටපත් වෙනවාමයි සෑම නාමයක් රූපයක් තුළින්ම එයා මුලා වෙනවා වෙනවාමයි මේක නවත්තන්න බෑ එහෙනම් ලෝභයේ ద్వේෂයේ මෝහයේ කියන අකුසල මූලයන් උදරලා විසිකරන්න අපට කමඨාන ලැබුණා තථාගත ගෞතමයන් වහන්සේගේ පාරමිතාවෙන් ප්‍රත්‍යක්ෂ කරපෝ ඒ ධර්මයේ කමඨාන අපට ලැබුණා එහෙනම් හදේ ඉඳලා අනාගාමි ඵලයට වැඩ කරමු අරියත් මාර්ග මාර්ගයට වැඩ කරමු අපේ කායික වශයෙන් මානසික වශයෙන් තපස් සුවේටපත් වෙමු එහෙනම් මේ ලබාපු මිනිසත් භවය අවසාන භවය කරගන්න අවසාන ධර්ම දේශනාවයි මේ ශ්‍රවණය කළේ අවසාන කමඨාණයි මේ ශ්‍රවණය කළේ තථාගතයන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂය පාරමී ධර්ම පුරලා අවබෝධ කරගත්ත ධර්මය සම්පූර්ණයෙන්ම පැයකින් අපට ශ්‍රවණය කරන්න අපට මා ආනන්තරීය කුසල කර්මයක් පාලුණා, ditta ධම්ම වේදිනිය කර්මයක් පාලුණා. එහෙනම් මේ තාක්කාල අපි මිනිසත් බව ලබාගෙන විවිධ සත්ව බව ලබාගෙන සංසාරේ ඇවිද ඇවිද සිටියේ අපේ කුසලය පරිපූර්ණ වෙලා නැහැ. අද මේ දවස අපේ කුසලයෙන් පරිපූර්ණ වෙච්ච දවස අපගේ බෝසත් චර්යාවේ අවසාන දවස. එහෙනම් මේ දවසේ තථාගතයන් වහන්සේගේ සම්පූර්ණ පාරමිතාවේ ධර්මයේ මිරිකලා වෙලා එක බිඳුවක් වාගේ අපට අම්බ වුණා. එහෙනම් මේ බෝසත් චර්යාව අපේ චර්යාවක් බවට පත් වෙමු. එහෙනම් මෛත්‍රී භාවනාව තුළින් සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ මේ මෛත්‍රී භාවනාවල තුල තියෙන මට්ටම් 121 දැකලා ඒ මට්ටම් 121 තුළින්ම චෛතසික 121ක් තුළින්ම මෛත්‍රිය වඩම උත්තමයා තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වෙන්නේ. හේතුව මේ නාම රූප ධර්ම හැම එකක්ම උන්වහන්සේ ඉදිරියේ දනගාලා নমස්කාර කරනවා හැම නාම රූපයකටම හැම සංඥා සංස්කාර ධර්මයකටම හැම චෛතසිකයකටම උන්වහන්සේ මෛත්‍රිය වඩලා සෑම චෛතසිකයක්ම මෛත්‍රී ඥාණයෙන් දැකලා මෛත්‍රී පාරමිතාව කරනකොටගෙන ඒ හැම දෙයක්ම මැඩපවත්තලා ඒ නිසා මෛත්‍රිය මේ තරම් වපුරපු නිසා මිනිස් චෛතසිකයක් තුළ ඕනෑම චෛතසිකයක් තුළ ඇති වෙන්න පුළුවන් චෛතසික 121කින්ම මෛත්‍රිය වඩපු නිසා මෛත්‍රියේ පරිපූර්ණත්වය කරනකොටගෙන මෛත්‍රියෙන් උන්වහන්සේ තථාගත නමටපත් වෙනවා එහෙනම් අපට පුළුවන්කම තියෙනවා මේ මෛත්‍රියේ තියෙන ගොඩාක් ගැඹුරු දේවල් ස්පර්ශ කරලා විදර්ශනාවෙන් ප්‍රඥාවෙන් මේවා අත්දා බලලා මේ මෛත්‍රිය කරනකොටගෙන සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් වෙන්න කැමති නම් අපට පච්චේක බුද්ධ වෙනකන් මේ මෛත්‍රී භාවනාව වඩන්න පුළුවන් අවශ්‍ය නම් සම්මා සම්බුද්ධත්වයට වෙනකන් චෛතසික 121ක් තුළින්ම මෛත්‍රිය වඩලා ඒකම පරිපූර්ණත්වයට පත් කරගන්න පුළුවන් මෛත්‍රිය වඩනකොට මෛත්‍රිය විතරයි වැඩෙන්නේ කියලා අපි බැලුවා. නෑ පන්සිල් වැඩෙනවා, සීල සමාධි ප්‍රඥා වැඩෙනවා. එහෙනම් ද්වේෂ ලෝභ මෝහ කියන අකුසල මූලයන් අතුරුදාන් වෙනවා. ඇලීමේ ගැටීමේ ස්වභාවයන් නැති වෙනවා. ප්‍රියතාවේ අප්‍රියතාවය පිළිබඳ අවබෝධය ඇති වෙනවා. මේ අසෝමා ධර්මතාවයෙන් අපට වටහා ගන්න පුළුවන් චතුරාර්ය සත්‍ය ධර්මයේ මෛත්‍රිය තුළින් අවබෝධ වෙනවා. පටිච්ච සමුප්පාදය අවබෝධ වෙනවා. සෝවාන් සකු르දාගාමි අනාගාමි අරියත් කියන මාර්ගඵල අවබෝධ වෙනවා මේ මෛත්‍රී භාවනාව තුළින් ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳ අවබෝධ වෙනවා එහෙනම් මේ සෑම ධර්මතාවයක්ම අන්තර්ගත වෙච්ච එකක් තමයි සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය නිවනින් සැනසීම කියන තථාගත මංගල වචනය එහෙනම් හද ඉඳලා මේක බේසජ්ජයක් වශයෙන් පාවිච්චි කරලා සෑම මොහොතක් ගානේ තප්පරයක් ගානේ අපේ විමුක්තිය පිණිස අපි වැඩ කරමු අපගේ විමුක්තිය මෛත්‍රිය තුළින් නිර්මාණය කරගන්න ගනිමු. එහෙනම් මෛත්‍රියේ සරණ යමු. අපි මේ දක්වා තථාගතයන් වහන්සේගේ සරණ ගියා. අපි උන්වහන්සේ දේශනා කළ සී සද්ධර්මයේ සරණ ගියා. ඒ සද්ධර්මයට අනුව මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා වූ ඒ උත්තමයන් වහන්සේලාගේ සංඝයාගේ සරණ ගියා. අද ඉඳලා අපි හතරවෙනි සරණ යනවා. ඒක තමයි මාබෝසතාණන් වහන්සේලා සම්මා සම්බුද්ධත්වයට පත් වෙන මෛත්‍රියේ සරණ යනවා. එහෙනම් බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි මෙත්තං සරණං ගච්ඡාමි කියලා අලුතෙන් අපි සරණක් යනවා මෛත්‍රියේ සරණ යනවා මේ ලෝක සත්‍යයේ සිතට කයට දුක් නොදී මෛත්‍රියේ සරණං යනවා අද ඉඳලා මේ ලෝකයේ තුල අපි සීලෙන් ජීවත් වෙලා මෛත්‍රියේ සරණ යනවා ඇලීමෙන් ගැටීමෙන් වෙන් වෙලා මෛත්‍රියේ සරණ යනවා මේ සතරමා භූතය තුල තියෙන ධර්මතාවය දැකලා මෛත්‍රියේ සරණ යනවා මේ සතරමා භූතය තුල නිදුක්භාවය දැකලා ඒ ඒ තුලින් මෛත්‍රියේ සරණ යනවා. මේ සතරමා භූතයා තුල මුලාව දැකලා හමෝහයෙන් මෙත්තන් සරණං ගච්ඡාමි යනවා. මේ සතරමා භූතයා තුල ලෝභය නිසා මම බැඳෙනවා. ලෝභය නිසා උත්පත්තියකට ගන්නවා. අලෝභයෙන් දැකලා මෙත්තන් සරණං ගච්ඡාමි යනවා. එහෙනම් අද ඉඳලා අපගේ අලුත් තථාගත පණිවිඩය මෙත්තන් සරණං ගච්ඡාමි සෑම නාමයක් රූපයක් දකින්නකොට ලෝභයක් ද්වේෂයක් මෝහයක් දකින්නකොට මෛත්‍රියේ සීවේ වේවා මෛත්‍රියේ තියෙන ගුණ සී වේවා මෛත්‍රියේ මට්ටම් 32 සී වේවා ඒක නිතර නිතර ප්‍රඥාවත් එක්ක සාකච්ඡා ඇති වේවා මේ තුලින් චෛතසික 121ක්ම සුවපත් වේවා අභිධර්මයේ පරිපූර්ණත්වයටපත් වේවා බඹයක් විතර උස තියෙන කයේ සූත්‍රයේ සම්පූර්ණත්වයටපත් වේවා මේ බඹයක් විතර උස තියෙන කයේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අය තුලින්ම මෛත්‍රිය පරිපූර්ණත්වයටපත් වේවා විනය පිටකය විනය තිල තියෙන සම්පූර්ණම විනය කර්මය පරිපූර්ණත්වයටපත් වේවා. එනම් මෛත්‍රිය කරන කොටගෙන ලෝක සත්‍ය සුවපත් වෙලා පරිපූර්ණත්වයටපත් වෙලා නිවනින් සැනසෙනවා. එනම් අද හිඳලා මේක විදර්ශනාවෙන් වඩමු, ප්‍රඥාවෙන් වඩමු. තථාගතයන් වහන්සේ දේශනා කරපු සතර සටිපට්ඨානයේ චිත්තානුපස්සනාවෙන් වඩමු. එනම් මේ මෛත්‍රී භාවනාව සුවපත් භාවයේ නිදුක් භාවයේ නිරෝගී භාවය අද ඉඳලා අපේ ජීවිතය පරිපූර්ණ කරන්න යනවා 84000ම සම්පූර්ණ කරන්න යනවා. එහෙනම් අවසාන ධර්ම දේශනාව කමඨාන අපේ ජීවිතේ ලබාගත්තා ditta ධම්ම වේදනීය කර්මය පරිසම් දුන්නා. මා ලබාපු මිනිසත් භවයේ සියලුම කර්ම පරිසම් දීලා මගේ ජීවිතේ නවත්ත ගන්න අවසාන මාතු කර්මය පරිසම් දුන්නා. ඒයි භික්ෂු භාවයෙන් උපසම්බදාව එක රාත්කම ලැබුණා වාගේ සිතට සන්තෝෂයක් දැනෙනවා. හේතුව මේ ධර්මයේ ඇයෙනකොට මේ තරම් ගැඹුරු ධර්මයක් මේ ලෝකේ තිබිලාද මේ වචන වචන තුලින් මට නිවන් දකින්න පුළුවන්කම තිබිලා බුද්ධත්වයටපත් වෙන්න පුළුවන්කම තිබිලා චෛතසික 121ක් තුලින්ම පරිපූර්ණත්වයටපත් වෙන්න පුළුවන්කම තිබිලා එහෙනම් මම මොනතරම් වාසනාවන්තද මේ තථාගත සම්බුද්ධ ශාසනයේ භික්ෂුත්වයේ ලැබලා මම මොනතරම් වාසනාවන්තද මේ තථාගත ගෞතමයන් වහන්සේගේ මේ මෛත්‍රී භාවනාවේ මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න එහෙනම් මේ වාසනාවන්තකම සන්තුට්ඨිච්ච කෝච සුබරෝච එහෙනම් අපේ ලෝකෝත්තර ජීවිතේට සන්තෝෂයක් බවට පත් වුණා. තපෝච බ්‍රහ්මචර්යාව බවට පත් වුණා. මේ මෛත්‍රී මංගල කරුණේ අවබෝධය අපේ තපස් ජීවිතය බවට පත් වුණා. අපි රකින්න බ්‍රහ්මචර්යා සීලය බවට පත් වුණා. එහෙනම් මේ මෛත්‍රී භාවනාව අපේ මිනිසත් භවයේ සියලුම ගුණධර්ම වඩන්න ගොඩාක් ශක්තිමත් වුණා. එහෙනම් මේ තරම් ගුණධර්ම වඩන භාවනාව තවත් ප්‍රමාද කරන්නේ ඇයි? සෑම තප්පරයක් ගානේ වඩමු, සෑම සනයක් ගානේ වඩමු, අඩනින්දෙන් වඩමු, සම්පූර්ණ නින්දෙන් වඩමු ඇවිදිනකොට වඩමු එහෙනම් සතර ඉරියව්ව විතරක් නෙමෙයි ඉරියව් 32ෙම මේ භාවනාව වඩමු එහෙනම් මේ ලබාපු මිනිසත් භවය හරියත් බෝධිය ඒකාන්ත වශයෙන්ම නිශ්චිතයි ප්‍රඥාව ඒකාන්ත වශයෙන්ම නිශ්චිතයි මේ මිනිසත් භවය අවසාන භවය වශයෙන් අපට ශක්තිමත්වම අපට ස්ථිර වශයෙන්ම විශ්වාසයෙන් අපට කියන්න පුළුවන් එහෙනම් අපි අද ධර්මයෙන් ශක්තිමත් වුණා අපේ වීරිය වැඩි වුණා අපේ ධර්ම අවබෝධය අවබෝධය වැඩි වුණා අපගේ ප්‍රඥා ඇසැරුණා එහෙනම් මේ ධර්ම ඥානය අවබෝධය මේ විදර්ශනා දැනුම නිතර නිතර සීකරලා මේ භාවනා කමඨාන තුළින් අපි ලබාපු මිනිසත් භවය හරියත් බෝධියෙන් පිරිනිවන් පාන්න සියලෝම වැඩ කටයුතු ඉෂ්ට සිද්ධ කරගනිමු ඒකාන්ත වශයෙන්ම මේ ධර්ම ඥානය මේ විඥානය පුරාම පැවතිලා අරියත් බෝධියෙන් පිරිනවම් පානකම් මේ ධර්මය අපත් එක්ක පැමිණේවා අපගේ කල්යාණ මිත්‍රයෙක් වශයෙන් අපිත් එක්කම පවතිවා කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි